ඒක හැමෝටම හරියන්නේ නැහැ. එතකොට නෝන අඩු ගණන්ට මොකද වෙන්නේ? ලෙහෙල ලෙහෙල ලෙහෙල පෙන්නනවා. මේකෙදි අභිධර්මයේ උගන්වන කෙනාටයි ප්‍රඥාව හොඳට තියෙන්න වෙන්නේ. අපි හිතන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න නම් ප්‍රඥාව තියෙන්න ඕනේ හැමෝටම බෑ කියලා. උගන්වන කෙනාට හොඳට හැකියාවක් තිබුණොත් ඉගෙන ගන්න කෙනාට ඒ නුවණ ගන්න එක අපහසු නෑ. ඉගෙන ගන්න කෙනාට මුළු අභිධර්මයම නුවණ ඕනේ නෑ. එහෙමනම් ඉගෙන ගන්න දෙයක් නෑනේ. ලෙහෙල ලෙහෙල පෙන්වුවාම එයාට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මට හිතෙන්නේ සූත්‍ර යකින් පෙන්වන කාරණාට වඩා අර්ථය සරලයි අභිධර්මයට එනකොට මේකේ අර්ථය ලෙහෙල ගන්න පුළුවන්. අපේ ජීවිතේ. ඒ කියන්නේ අපේ ජීවිතෙන් දකින්න පුළුවන් අපිට අභිධර්ම මට්ටමින් ඉගෙන ගත්තාම ජීවිතෙන් හම්බ වෙනකොට දන්නවා. සූත්‍ර ක්‍රමයට හිත දෙවුවට දන්නේ ඒක කියන්නේ ඔක තියෙනවා මේ ධර්මය විස්තර කරන ක්‍රම කීපයක් උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා. උද්දේශ කියලා කියන්නේ යමක මූලික හැඳින්වීම කියන මාතෘකාව. ඊට පස්සේ නිද්දේශය කියලා කියන්නේ ඒ මුල් කරගත් ධර්ම පාඨයේ මදක් විස්තර කරන එක. පටිනිද්දේශය කියලා කියන්නේ හොඳටම විස්තර කරනවා. පැහැදිලි කරනවා. තමයි ධම්මසංගණේ කියන්නේ රූපය ගැන පට නිर्देशය හොඳට විස්තර කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික ඉගෙන ගත්තාම තියෙන වාසිය තමයි මේව සක්කාය දිට්ඨිය අතහැරෙනවා. ඒකයි චුල්ලසෝතාපන්න කියලා කියන්නේ දැන් සත්ව පුද්ගල ආත්ම භාවයෙන් කටයුතු කරන අපිට කොච්චර දර්ශනාත්මක යමක් කතා කරන මේ සත්පුද්ගල හැඟීම අතහැරෙන්නේ නමුත් සතර පරමාර්ථ ධර්මයන්ගෙන් එක දෙකට බෙදනවා සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියලා සංකත පරමාර්ථ ධර්මයන් තේරුම් ගත්තාම චිත්තචෛසික රූප කියන ධර්මතාව ටික පුද්ගලයෙක් කතා කරනවා පුද්ගලයෙක් එක්ක කතා කරනවා අපි කතා කරනවා පුද්ගලයෙක් වැඩ කරනවා කියලා ලෝකේ විවහාර කරන තැනක පවතින මෙන්න මේ ටික නේද කියලා නුවණින් අපිට ශනිකව අරගෙන පුළුවන් හැකියාවක් වෙනවා. මේ පුද්ගල භාවයේ අතහැරලා පවතින ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය ගැන අපේ නුවණ ගෙනියන්න පුළුවන්. එතකොට අපිට පුද්ගල භාවයේ අතහැරන ධර්මයක් තමයි හැම වෙලේම හම්බ වෙන්නේ. ඒ සඳහා අපි ටිකක් මේ ධම්ම සංගණය ඉගෙන ගමු ඈ මම කිව්වා ඊසරේ පොත් ගේන්න කියලා.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 උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා. උපාදාය රූපත් කියන මෙන්න මේ ටිකයි සියලුම රූප කියලා කියන්නේ. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපං කියන මෙන්න මේ ටික තමයි සියලු රූප කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියන මේ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මේ සතර මහා ධාතු කියලා කියන්නේ මහා ධාතු මහා භූත කියලා අපි කියනවා. පඨවි ආපෝ තේජෝ වායු කියන හතරට පඨවි කියලා කියන්නේ ලක්ෂණයක්. තද රළු කාර්කස ගොරෝසු ලක්ෂණයක්. තමයි පුටුවක ඉඳගෙන ඉන්නවා කියලා අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ පඨවි කියන තදගතිය කියන එකේ දරා ගැනීමේ ලක්ෂණය නිසායි අපිට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පඨවි කියන කොට ඇහැට පෙනෙන මට්ටමක් හිතා ගන්න එපා. ලක්ෂණයකින් ඒ ගතියෙන් දැනෙන ස්වභාවයෙන් අපි තේරුම් කරගන්න ඕනේ. අනිත් ආයතනත් ඉගෙන ගන්නකොට අපිට මේක වැටහෙන්නේ. ආපෝ කියලා කියන්නේ ගලන, වැగిරෙන, බැඳෙන, ඇලෙන ස්වභාවයට. ආපෝ ධාතුව නොවුනනම් කිසිම වෙලාවක මේ වස්තු මේ විදිහට අපිට හදන්න බෑ. හරියට අලු ටිකක් උලඟකට දැම්මහම පාවෙනා වගේ මේ ඔක්කොම දූවිලි වගේ පාවේ. මේ ආපෝ ගතිය තියෙන හින්දායි යම් මේ එකට එකට එකට එකට බැඳිලා තියෙන මේ කලාප. ඒ ආධ්‍යාත්මික ශරීරය බාහිර ඒවා. ඊට පස්සේ තේජෝ තේජෝ කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක්. ඒ ස්වභාවය තියෙන නිසායි ඕනෑමට වඩා වැగిරෙන්න යමක් දෙන්නේ නැති තැන් වල වැగిරෙන්නේ නැති ස්වභාවයටපත් වෙන්නේ තේජෝ සනිසයි. එතකොට දිය කරන්න ඕනේ දෙයක් දිය වෙන්නේ තේජස නිසායි. ඊට පස්සේ වායු කියන ස්වභාවය නිසායි වායු ධාතුවේ ස්වභාවය තමයි හමන පිම්බෙන හැකිලෙන සොලවන ස්වභාවය ඒ නිසා අපිට අතපය එහාට මෙහාට කරන්න පුළුවන් වස්තුන් එහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙනවා. ඔක තමයි සතර මහා ධාතු. ඊට පස්සේ උපාදාය රූප කියලා ටිකක් තියෙනවා. දැන් මූලික මාතෘකාව විතරයි මම විස්තර කරන්න මේකේ නැත්තම් තියෙනවා කුඩා ප්‍රභේද ඒ කියන්නේ ඒකක සංග්‍රහය ဒုတိ ය සංග්‍රහය තෘතිය සංග්‍රහය කියලා 10ට යනකම් රූපය ගැන ප්‍රභේද 10 ආකාරකින් උගන්වනවා මම ඉස්සෙල්ලාම මේ සතර මහා ධාතුවත් උපාදාය රූප කියන ටික උගන්වනවා. ඈ ඊට පස්සේ ඕකටම තව තියෙනවා 11 ආකාරයකින් ඉගෙන ගන්නත් අපිට අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ කියලා. දැන් ඔය මහ භූත රූප හතරයි. උපාදාය රූප කියලා තව 20. 23ක් තියෙනවා. 24ක් තියෙනවා. ඒකෙන් හදේ වස්තු රූපය ගන්නෙ නැහැ. මෙතන පෙන්නන්නේ නැහැ. ධම්මසංගණේ 23ක් තියෙනවා. ඒ උපාදාන රූපයන්ට තමයි අයිති මොකද්ද? කතමන්තං රූපං උපාදා. උපාදා රූපය කියලා කියන්නේ මොකද්ද? මොනවාද? ඉස්සෙල්ලා තියෙනවා වස්තු රූප කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මේවා උපාදාය රූප. ඊගාරුණ. අකියන්නේ. නෑ නෑ උපාදාය රූප. ඇහැ කන දිව නාසය ශරීරය රූප රූප සද්ද ගන්ධ රස මං හිතුව කේක ස්පර්ශයයි කියන්නේ ඊට පස්සේ රූපේ සද්දේ ගන්ධේ රසය ඈ එච්චරයි ඒවට කියනවා ගෝචර රූප කියලා. මේ දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ උපාදාය රූප ටික කරන්නේ. දැන් අපි දෙකට බෙදුවා මහ භූත රූප උපාදාය රූප කියලා. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූපය ඉගෙන ගත්තානේ. ඒ මහ භූත රූපය තමයි පොට්ටබ්බේට වැටෙන්නේ. තේරුණාද? ඒ උපාදාය රූප ටිකයි දැන් මේ කරන්නේ. උපාදාය රූප වලට අයිති නැහැ පොට්ටබ්බ ධාතුව. කයට ගැටෙන පොට්ටබ්බ ධාතුව උපාදාය රූපයට අයිති නැහැ. ඔන්න ඔය බෙදීම නැති හින්දායි ඕක ගැන දන්නේ නැති හින්දායි අපිට මේ දර්ශනීය ජීවිතෙන් දකින්න බැරි. ඕතන තිබුණාම ඉබේම කෙලෙස් අතහැරෙනවා. මේ දර්ශනය. මොකද මේ දෙක මතක තියාගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූප ටික කළා. දැනට තියන්න. දැන් උපාදාය රූප කියන ටික ඉගෙන ගන්න ඕනේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය රූප ඒකට බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස එච්චරයි. හරි ඊට පස්සේ තව තියෙනවා ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය මොකද? ඈ? මොකද? එන්නේ. ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාප්ති, වචේ විඤ්ඤාප්ති, ආකාශ ධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදිතා, රූපස්ස කම්මඤ්ඤතා උපචේ සන්තති ජරතා අනිච්චතා කබලිකාහාර මෙන්න මේ ටිකේ ලක්ෂණ ටික තේරුම් කරගන්න ඕනේ ඊට පස්සේ දැන් එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ රූප ටික පැහැදිලි කරන එක තමයි මේ කරන්නේ. දැන් මේ කියපු රූප ටික පැහැදිලි කරනවා. දැන් ඔන්න රූප ටික ඔක්කොම කියලා තියෙන්නේ. ඔතනදී දැන් ජීවිතෙන් අපිට හඳුනගන්නයි තියෙන්නේ රූප කියන එක මොකක්ද කියලා. සබ්බන් රූපං ඔක්කොම රූප හැටියට ගත්තාම රූප කියන්නේ මොනවටද? ඔක්කොම රූප කියන්නේ මොනවටද? නාම රූප නෙමෙයි රූප කියන්නේ මොනවටද? සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා, අත නොහැර ඉන්නවා, නොමුදා ඉන්නවා. කාවද? සතර මහා ධාතුව නොමුදා සතර මහා ධාතුව අතහරින්නේ නැතුව සතර මහා ධාතුව අල්ලගෙන සතර මහා ධාතුව නිසා පෙනෙන රූපය හොඳට මතක තබා ගන්න ඕනේ උපාදාය රූපය කවදාවත් සතර මහා ධාතු නෙමෙයි. මේ උපාදාය රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එහෙම නෙමෙයි. සතර මහා ධාතු උපාදාය රූප නෙමෙයි. සතර මහා ධාතුව සතර මහා ධාතුමයි උපාදාය රූපේ උපාදායමයි සතර මහා ධාතු නෙමෙයි. එතකොදු වත් උපාදාය රූපයකට පෙනී හිටින්ට බැහැ සතර මහා ධාතුව නැතුව. ඒ නිසායි උපාදාය කියලා කියන්නේම සතර මහා ධාතුව නිසා පෙනෙනවා. නිසා විද්‍යමානයි. සතර මහා ධාතුවට පුළුවන් තනිව පෙනී හිටින්ට උපාදාය රූපය නැතුව. නුවණකට හෝ හසු වෙනවා. නමුත් උපාදාය රූපෙට බෑ කවදාවත් සතර මහා ධාතුව නැතුව වෙන හැටියට. එතකොට මෙන්න මේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන මෙන්න මේ ධර්මතා දෙක තමයි අපි තෝරගන්න ඕනේ. ඒකෙදී ඉස්සෙල්ලාම අපි කෙටියෙන් මතක් කළා සතර මහා ධාතුන්ගේ ධාතු ලක්ෂණය දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වන උපාදාය රූපය කියන්නේ මොකද්ද කියලා අර 23 විස්තර කරලා පෙන්නලා ඒකේ මූලික මාතෘකා කළා චක්කායතන සෝතායතන කියලා උපාදාය රූප ටික පෙන්වන්නේ ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ කතමන්තං රූපං චක්කායතන. දැන් ඔන්න ඒ ටික පැහැදිලි කරලා දෙනවා. ඒ චක්කායතනය උපාදාය වූ මහ භූත නොවූ උපාදාය වූ චක්කායතනය කියන රූපේ මොකද්ද කියලා අහනවා. යං චක්කුං චතුන්නම් මහ භූතානම් උපාදාය පසාදෝ අත්ථභව පරියාපන්න අනිදස්සන සම්පටිකා යේන චක්කුණා අනිදස්සේන සම්පටිකේන රූපං සනිදස්සන සම්පටිකේ පටිකම් පස්සීවා පස්සතිවා පස්සතිවා පස්සේවා චක්කුම් පේතං චක්කායතනම් පේතං චක්කු ධාතු පේසා චක්කු ඉන්ද්‍රියම් පේතං ලෝකෝ පේසෝ ద్వාරෝ පේසෝ සමුද්දෝ පේසෝ පණ්ඩරම් මේතං කෙත්තම් මේතං වත්තුම් මේතං නෙත්තම් මේතං නයනම් මේතං ඕරිමතිරම් මේර තීරම් පේතං ශුඤ්ඤෝ ගාමෝ පේසෝ ඉදන්තං රූපං චක්කායතන ඒ චක්කායතනය කියලා කියන්නේ මොකක්ද ඇහැ කියලා කියන්නේ මොකක්ද බුදුහාමුදුරේ දේශනා කරන යම් ඇහැක සතර මහා ධාතුන් නිසා පවතී නම් ප්‍රසාදේ වූ ආත්ම භාව පරියාපන්න වූ තමා කෙරෙහි පවතින අනිදස්සන. ත්‍රිමේ ඇහැ හොඳට තේරුම් කර ගන්න ඕනේ කවදාවත් ඇහැ කියන එක දකින්න බැරි එකක්. තේරාද? සතර මහා ධාතුන් නිසා විද්‍යමාන අත්භව පරියාපන්න ඒ ඒ පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයා තුල වූ තමා තුල වූ තමා කෙරෙහි වූ දකින්න බැරි පෙනෙන්නේ නැති ඇහක් තියෙනවා නම් සනිදස්සන සම්පටික වූ රූපේ ගැටේ නම් දකින්න පුළුවන් පෙනෙන දකින්න පුළුවන් ගැටෙන රූපය හා ගැටෙන මේ ඇහැ විස්තර කරන්න යන්නේ. රූපේ දකින්න පුළුවන් පෙනෙන දකින රූපයක ගැටෙන ඇහක් තියෙනවා නම් ඒ ඇහ මොකද්ද? මහ භූතයන් නිසා උපන්න උපාදාය වූ තමා කෙරෙහි වූ දකින්ද බැරි ඇහක් තියෙනවා නම් මෙන්න මේ ඇහැට කියනවා එතකොට ඒ ඇහැ තුන් ආකාරයෙන් පෙන්වනවා ඒ ඇහැ මේ දකින්න පුළුවන් පෙනෙන රූපය පෙනුනේ හෝ පිනේ හෝ පෙනෙන්නේ නම් හෝ යම් රූපයක් අතීතයේ පෙවුණා නම් දැන් පේනවා නම් අනාගතයට පෙනෙන්නේ නම් ඒ පේනයි තමා කෙරෙහි වූ දකින්න බැරි නමුත් ගැටෙන උපාදාය වූ ඇහැකි මෙන්න මේ ඇහි ලක්ෂණ ටික කිව්වා අපිට මෙන්න මේ ටිකෙන් හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැ කියන එක. එතකොට ඒ ඇහැට කියන පරයය නම් ටිකක් කියන බුදුරජාණන් වහන්සේ චක්කුම් පේතං චක්කු කියලා කියන්නේ මේ ඇහැට. ඒ ඇහැටමයි. එතකොට චක්ඛ ආයතනය කියන්නේ ඇහැටමයි. චක්කු ධාතු කියන්නේ ඇහැටමයි. චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇහැටමයි. ලෝකෝපේසෝ ලෝකේ කියලා කියන්නේ ඇහැටමයි. ద్వාරපේසෝ ద్వාරය කියලා කියන්නේ ඇහැටමයි. සමුද්‍රය කියලා කියන්නේ ඇහැටමයි. ඊට පස්සේ පණ්ඩරම් කියලා කියන්නේ ඇහැ තමයි. කෙත්තම් කියලා කියන්නේ කෙත කියලා කියන්නේ ඇහැ තමයි. වස්තුව කියලා කියන්නේ ඇහැ තමයි. ඒ නෙත්තම් කියලා කියන්නේ ඇහැ තමයි. නෙත කියලා කියන්නේ ඇහැ තමයි. නයන කියලා කියන්නේ ඇහැ තමයි. ඕරිම තීරේ මෙතර කියලා කියන්නේ. ඊතර කියන්නේ නිවන මෙතර කියලා කියන්නේ මෙතර කියලා කියන්නේ ඇහැටමයි. ඊට පස්සේ ශුන්‍යෝගාම පේසා ශුන්‍යෝගාමි අර ආසිසෝපම සූත්‍රයෙන් තියෙන ශුන්‍යෝගාමි කියලා ශුන්‍යෝගාම කියලා කියන්නේ ඇහැට. එතකොට මෙතනදී තේරුම් කරගන්න ඕනේ කරුණක් තියෙනවා මේ ඇහැ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ. ඇහැ කියනකොට මේවා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ඇහැ අනිදර්ශනයි. කවදාවත් දකින්න බෑ අපිට. දැකලා නැහැ අපි. ඇහැ කියන එක කවදාවත් දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේලාගේ මහණෙනි නුඹලා කවදාවත් දැකලා නැත්තම් යමක් දැකලා නැති දෙයක් කරබව නුඹලට කෙලස් ඇති වෙන්න පුළුවන්ද කියලා. කවදාවත් ඔගොල්ලෝ නොදැක්ක දෙයකට ඔගොල්ලන්ට රාග දේශමහ ඇති වෙනවද? ඇති වෙන්නේ. දැකලා තියෙන දෙයකට නේද ඇති වෙන්නේ. එහෙනම් මේ ඇහි අනිදස්සන ස්වභාවය මොකද්ද දකින්ද බැරි ස්වභාවය ඈ හරියටම පිළිසින් දැක්කම ඈ අපිට දකින්න බෑ කියන අවබෝධය තියෙන තැනට යන්න ඕන. එතකොට ඇහැට තියෙන කෙලෙස් ඉබේම අපෙන් අත්හැරෙනවා. ඇහැ දකින්න බෑ කියලා අනිදස්සන කියලා බුදුහාමුදුරු පෙන්වුවේ ඇහි නියම ස්වභාවය ඒ ඇහි නියම ස්වභාවය ඇහැ අවබෝධ කළා ඇහැ පිරිසිඳ දැක්කා කියලා කියන්නේ මෙන්න මේ පෙන්නපු ලක්ෂණ ටික තියෙන තැනට අපේ මනස ගත්ත දවසට ඇහැ පිරිසිඳ දැක්කා එදාට ඇහැ ආරම්භය කළ යුත්තක් අපිට නැහැ ඇහෙන් අපි මිදෙනවා ඇහෙදී ඇහැ ආරම්භය රාග දේශ මොහ හිතින් නැහැ එතකොට ඇයි අපිට ඇහැ දකින්න බෑ කියලා කියන්නේ ඔන්න දැන් ප්‍රශ්නේ එනවා ඇහැ දකින්න බෑ කියන උත්තරේ නැත්තේ අපිට අනිත් රූප ටික පිළිසිඳ නොදන්න නිසා. තේරුණාද? දැන් අපි කියනවානේ තව උපාදාය රූප තව 26ක් කිව්වනේ අපි. ඒ ටික පිළිසිඳ දැක්කම ඇහැ දකින්න බෑ කියන උත්තරේ එනවා. ඇහැ පිරිසිදු දැක්කොත් අනිත්‍යව පිරිසිදු දැක්ක හැකි අනිත්‍යව පිරිසිදු දැක්කොත් ඇහැ පිරිසිදු දැක්ක හැකි මේ රූප ටික එකට බැඳිලා තියෙනවා දැන් අපි කියමු ඇහැ පිරිසිදු දකින්න බෑ කියලා කියන්නේ මම පේන රූපය හඳුනන්නේ නැති හින්දා හරියට නැත්තම් හිතට පේන රූප හඳුනන්නේ නැති හින්දා අපි ඉදිරියට මේක කතා කරගෙන යන් එතකොට හරියටම මේ කෙලෙසුන්ගේ මිදෙන තැනට මනස එන්නේ අපේ ඉබේමයි අපිට මේ ස්වභාවය ඉගෙනගෙන යන්න පුළුවන් ටිකටම. ඇහැ දකින්න බෑ කියන එක දැනට මම උත්තරේ කෙටියෙන් කියාගෙන යන්නම්. අපිට පුළුවන්ද අපේ ඇස් දෙකෙන් අපේ ඇස් දෙක බලන්න? පේනවද ඔයගලන්ට ඔයගලන්ගේ ඇහැ? එන අතීතයේදී ඔයගලන්ට ඔයගලන්ගේ ඇහැ පෙන්ලා තියනවද? නෑ. හෙට දවසේදී පෙනේද? නෑ. දැන් පේන්නේ නැත්නම් අතීතයේදී පෙනෙලත් නෑ අනාගතයට පේන්නෙත් නෑ. එතකොට ඇහැට පුළුවන් ඇහෙන් ඒකයි හැම වෙලාවම අර පෙන්වන්නේ මුලින් අනිදස්සන සප්පටික ඇහෙන් සනිදස්සන සප්පටික රූපයක් දැක්කේ හෝ දකී හෝ දකින්නේ නම් කියලා පෙන්වන්නේ. මේ ඇහැට කරන්න පුළුවන් රූප දකින්න එක විතරයි. රූප දකින්න එක විතරයි. තේරෙනවද? ආයේ තව ඇස් දකින්න බෑ ඇහැට. මේ ඇහැට සාපේක්ෂව බාහිර තියෙන මේ ඔක්කොම රූප මිසක මේ තව ඇහැක් දකින්නව නෙමෙයි. දැන් අපි මේ රූපෙට කෝප්පේ කියලා නම් කළා වගේ මේ දකින්න රූපෙට ඇහැ කියලා අපි නම් කළා තියෙනවා. මෙතන ටිකක් දක්ෂ වෙන්න ඕනේ එතනයි. නමුත් අපිට අපේ ඇහැ කවදාවත් දකින්න බැහැ. දැකලා නැහැ. මේ ඒකයි මම කිව්වේ ඊට පස්සේ අපි රූප ටික හඳුනගෙන යනකොටයි මේ ටික හම්බ වෙන්නේ. ඕකට මම අර උපමාවක් කියනවා. දැන් අවුරුදු 12 10ක 12ක පුංචි ළමයෙක් ගත්තොත් මේ පුංචි ළමයාගේ ශරීරය ඇතුලේ හදවත වකුගඩුවක් මා තියෙනවනේ තිබුණා කියලා මේ මට හදවත තියෙනවා වකුගඩු තියෙනවා අක්මා තියෙනවා ඒ පාට මේකයි හැඩ මේකයි කියලා ඒ ළමයා දන්නවද ඒවා පාට ඒව හැඟීමක්වත් වචනයක්වත් ඒ වර්ගයට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ කිසිම කෙලෙසයක් එයාගේ ලෝකයේ හැම එකක් නෑ නේද? නමුත් එයා ඒ දේ නොදන්නවා වුණාට ඒ ටික ජීවිතේ වෙලා ජීවිත පැවැත්මට උපකාර වෙලා නැද්ද? තියෙනවා. ඒ පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ලක්ෂණය ඒක තමයි එයාට අලුතෙන් ප්‍රතිසන්දි ගන්න නිමිති නැති තැනක පිහිටලා ජීවිතේ පැවැත්මට කෘත්‍ය කරනවා. එතකොට ඒ වකුගඩුව ඉවර වුණොත් ඉවරම තමයි. තියෙන වකුගඩුව ඉවර වෙනවා අලුතෙන් වකුගඩුවකුත් නැහැ නෙවුණා. දැන් මේ ළමයා ලොකු වෙනකොට මේ ඇහෙන් වීඩියෝ පටියක් දිහා බලලා හරි මිනිහක් කපන එකක් දිහා බලලා හරි මේ තමයි වකුගඩුව කියන්නේ මේ තමයි හදවත කියන්නේ හදවත නෙළුම් මලක් වගේ වකුගඩුව අඹ ගෙඩියක් වගේ මේ වකුගඩුව හරස්කඩ කියලා ඔන්න දැනුමක් ඇති කරගන්නවා. දැන් එයා හිතාගන්නේ මේ වගේම වකුගඩුවක් තමයි මට තියෙන්නේ මංගාව තියෙන එකමයි මේ දැන් දන්නේ මම කියලා හිතන්නේ. දැන් එයාට මේ දැනුම කලින් තිබුණත් නැතත් මේ වකුගඩුව තිබුණානේ. ඒ දැනුමේ කිසිම සම්බන්ධයක් නැහැ දැනුම ආගන්තුක එකක් නේද? ඔන්නෝයි දැනු ඔන්නෝයි දැන් දන්න ටිකට තමයි කර්ම කියන්නේ. තියෙන වකුගඩුව දිය වෙනකොට හදවත දිය වෙනකොට තව වකුගඩුවක් හදවතක් හදාගන්න තියෙන දැනුම නිමිති ටික තමයි ওই දැන් මනසේ තියෙන්නේ. තේරෙනවද? තේරෙනවා කියන්නේ. දැන් අර ලොකු වෙනකොට මේ හදවත වකුගඩුව කියලා දැන් අපිට දැනුමක් තියෙනවානේ. තියෙනවද නැද්ද? තියෙනවා. අපිට හිතෙන්නේ මේ තියෙන වකුගඩුව ගැනමයි කියලානේ. හිතෙන්නේ. නමුත් ওই දැනුම නැති කාලෙදී ওই වකුගඩුව අපිට තිබුණේ නැද්ද? තිබුණා. එදා ওই වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට හෝ ජීවිතයට පැවතුණු ප්‍රශ්නයක් වුණාද ඒ දැනුම අපිට නැහැ කියලා. ප්‍රශ්නයක්. එහෙනම් මේ දැනුම ආගන්තුකව පැමිණි එකක් මිසක ඒ ඉන්ද්‍රියට අයිති වූ දෙයක් නෙමෙයි නේද? එකයි බුදුහාම දේශනා කරන පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට මේ ආගන්තුක උපක්ඛිලේස වලින් ওই මනුස්ස කිලුට වෙලා තියන්නේ අපේ. එතකොට දැන් මේ ආගන්තුක ධර්මයක් ඇති කරගත්තාම තියෙන අවාසිය තමයි මරණාසන්න මොහොතදී උන්න අපිට මුකුත් නැතුව වකුගඩුවක් තුනනම් ඒ ඇති ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. තියෙන එක අතහැරෙනවා අලුතෙන් එකක් හදාගන්න තමයි යොදනවා. අපිට ජීවිත ඉද්දිම ජීවිත ඉද්දිම අර පොඩි ළමයාට Taman ගාව දින වකුගඩුව ගැන නිමිති නැහැ කියන වගේ අපේ වකුගඩුව අපිට සිහි කරන්නත් බෑ දකින්නත් බෑ නේද කියන තැනකට අවබෝධ වුණා නම් ඒ කියන්නේ අනිත් රූප හඳුනාගත්තා නම් මනසේ තියෙන චිත්තජ රූප හැට පේන වර්ණ රූප හඳුනාගත්ත නම් දන්නවා මේ සිහි කරන්නේ මෙහෙම රූපය මිසක වකුගඩු සිහි කරුව නෙමෙයි කියන එක දන්නවා. එහෙම වුණා නම් මේව සිහි කරන්න බෑ. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ ඇහැට කියන්නේ. මේ ඇහැ ගැන නිමිති තිබුණත් නැතත් පොඩි ළමයා මේ ඇහැ කියලා දන්නේ වුණත් නැතත් එයාට තේුණානේ. මේ ඇහැ කියලා එයාට නිමිත්තක් තිබුණෙත් නැහැ, දන්නෙත් නැහැ. දැන් අපිට පුළුවන් සිහි කරන්න ඇහැ ඇහැ ගැන හිතන්න පුළුවන් ඔය ටික තමයි කර්ම කියන්නේ ඔය ටික තමයි කෙලෙස් කියන්නේ ඒ ටිකට මේ ඇහැට කිසිම සම්බන්ධයක් නැහැ ඒවා අපිට පැහැදිලියි අපි මේක ටිකක් කරගෙන යන්න ඔන්න ඒ ඇහැ කියන එක කෙටියෙන් දැනගන්න අනිදස්සනයි දකින්න බෑ උපාදායයි ඊට පස්සේ මේ ඇහැගෙන එක එක ආකාරයකට අවධාරණය කරනවා. මොකද මේ ගැනමයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අනිදස්සන ඇහි සප්පටික රූපේ ගැටුනේ හෝ ගැටේනම් හෝ ඒ ඇහැයි. අනිදස්සන ඇහෙන් සනිදර්ශන රූපයක ගැටුනේ හෝ ගැටේනම් හෝ ඒ ඇහැයි කියලා මේ ඇහැ රූපේ ගැටෙනවා නම් දකින්න පුළුවන් රූපය ඇහි ගැටේ නම් කියලා මේ දෙපැත්තෙම පෙන්න පෙන්න හැම තහවුරු කරන බුදුරජාණන් වහන්සේ මේ පිටු දෙකෙන්ම කරන්නේ ඒක මම මේ කෙටියෙන් කිව්වේ ඒක මොකද මේ ටික තේරුම් කර ගැනීම හරහායි මුළු දහමම තියෙන්නේ මේ ටික අපි නොදකින නිසායි අපි මේ අනිමිත්ත චේතු විමුක්තියක් අපිට උපදවා ගන්න බැරි අනිමිත්ත වෙන්න බැරි වෙලා තියෙන්නේ අපිට නිමිති හැම වෙලාවෙම හිටින්නේ ඒ නිසායි ඊට පස්සේ කන කියන්නේ මොකක්ද කියලා අහනවා. කන කියන එකත් සතර මහා ධාතුව නිසා උපන්න ප්‍රසාදේ වූ තමා කෙරෙහි වූ අනිදස්සන වූ දකින්න බැරි කනක් තියෙනවා නම් යම් සද්දයක් එක්ක ගැටුණා නම් ගැටෙයි නම් ගැටෙන්නේ නම් ඒකටයි කන කියලා කියන්නේ. එතකොට කනත් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මහා භූත නිසා උපන්න නමුත් දකින්ද බැරි අනිදස්සන කන කියන එක කාටවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියනවා මොකද ඒකට හේතුව මේ ධර්මයන් හඳුනා ගන්නට වෙන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් හමු වෙන අවස්ථාවට මිසක ඒිට මෙහා නිමිති වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේ කනට ඇහැට කනට ආයතන ධාතු කියලා කියන්නේ. ඒ නිසා අපි ඉදිරියට කරගෙන යමු. එතකොට කනේ ස්වභාවයත් දකින්න බෑ. කවදාම හරි දවසක අපි මේ කාම භූමියෙන් ගොඩ යන්නේ මේ පෙන්වන ලක්ෂණ කියන දැනට අපේ මනස ආපු දවසකදී හොඳට මතක තියාගන්න ඕන. ඔයගලන්ට යම් දවසක තේරුනොත් කන කියන එක දකින්න බෑ. කන කියන එක කවදාවත් දකින්න බැරි එකක් කන කියන එක මහ භූත නෙමෙයි උපාදායයි කියන කාරණාව ඔයගලන්ට තේරෙන දවසක් වුණා. එදාට ඔයගලන්ට කන ආරම්භය කියන රාග දේශ මොහ ඉතින් කන අපි කවදාවත් දැකලත් දැන් දකින්නවත් නෙමෙයි. අනාගතයට පේන්නේ නැහැ කියලා දැක්කෝ. ඒක අනිදර්ශනයි කියන්නේ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට ඒ අවබෝධ වෙනකොට තේරෙනවා මෙච්චර කල් කන කියලා එහෙනම් අපි මේක නේද කරලා තියන්නේ කියලා වැරද්ද අහුවෙලා එතකොට තියෙන්නේ. එතකොටයි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ නිදෙන්නේ. එතකොට ඔන්න කන කියන එකත් තේරුම් කරගන්න මහ භූතනමේ උපාදායයි පුද්ගලයා කෙරෙහි වූ දකින්න බැරි නමුත් ගැටෙන සද්දයන් සමග ගැටෙන තමා කෙරෙහි වූ කණක් තියෙනවා නම් අන්න ඒකටයි කන කියලා. මෙතනදී අනාගතයට දකින්න බැරි ටිකටයි නාසය කියලා කියන්නේ. ඊට පස්සේ දිවටත් මේවා මේ ගොඩාක් එකම දේ කියන්න කාරණාවලින් තියෙන එහෙම කියන්න ගියම ඔයගොල්ලන්ට එපා වෙන හින්දා කෙටියෙන් ගන්න මේ ටික පෙන්වන්න ඕනේ තැන් ටික පෙන්වන්න. ඊට පස්සේ දිවටත් දිවත් ප්‍රසාද රූපයක් මහ භූත නෙමෙයි දකින්න බෑ දැකලා නැහැ අනිදස්සනයි සම්පටිකයි. ඒ කියන්නේ ගැටෙනවා නමුත් දැකලා නැහැ. එතකොට රසය සමග අතීතයේදීත් රස සමග ගැටුනේ හෝ දැන් ගැටේ නම් අනාගතයට ගැටෙන්නේ නම් ඒකයි දිව කියන එක පෙන්නනවා. එතකොට දිව කියන එකේ හොඳට අර්ථය දැනගන්න ඕනේ. දැකලා නැහැ. දකින්නවත් නෙමෙයි දකින්නත් බෑ කියන එක. ඊට පස්සේ කය මේ කයත් සතර මහා ධාතුන් නිසා උපන්න උපාදාය වූ අනිදස්සන දකින්ද බැරි දැකලා නැති අනාගතයටත් පෙනෙන්නේ නැති දෙයක් තමයි මොකද්ද කය. Tamanට Tamange කය පෙවුන්නේ නැත්නම් මේ කාම ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? බැහැ. ඒ තැනට ගත්තාම අපේ මනස ගත්තොත් කය අපිට පේන්නේ නෑ පේන්න බෑ කියන තැනට ගත්තොත් මේ කය නොපෙනෙන විදිහට අරගෙන යන්න පුළුවන් අපිට අපේ මනස ගත්තාම එතෙන්ට කය අපිට පෙනෙන මට්ටමේ ඉන්න තාක් අනිත් කටට පේනවා මේ කය. මේ කය නොපෙනෙන විදිහට අරගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට මේ කය නොපෙනෙනවා කියන තැනට එනකොට අපේ මනස ගේන්න පුළුවන්. එකයි ඒක ධර්මතාවය. එතකොට මේ කය කියන එකත් බුදුහාමුදුරු කය කියලා පනවලා තියෙන්නේ මහ භූත රූපයකට වෙන්නේ. උපාදාය රූපයක් මහ භූතයන් නිසා පෙනෙන උපාදායෝ ප්‍රසාදයක් තියෙනවා නම් ආත්ම භව පරියාපන්න ඒ පුද්ගලයා කෙරෙහි දැකලා නැති. මෙන්න මේ රූපේටයි කය කියලා කියන්නේ. කාය කියලා කියන්නේ. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන පහම දකින්න බැරි තැනට දැකලත් නැහැ දකින්නත් බෑ දකින්නෙත් නැහැ කියන තැනට අපේ මනස ගන්න ඕන. එදාට තමන්ට තමන් කියලා සිහි කරගන්න යමක් ඉතුරු නැහැ. ඉතුරු වෙන්නේ මේ දර්ශනය ගියාම මේ ටිකට අර්ථය ලැබෙනවා මේ ටික මේ විදිහටම අපිට අවබෝධ වෙනවා මේ ටිකෙන් ගෝචර කරගන්න ටික පුළුවන් වෙනකොට ඒ කියන්නේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික තේරෙනකොට මේ ටික ඉබේම අවබෝධ වෙනවා. මේ ටික තේරෙනකොට ඒ ටික ඉබේම අවබෝධ වෙනවා. ඒ විදිහට තියෙනවා. දැන් මේ ටික ගැන අපිට ප්‍රශ්නේ තාම තියෙන්නේ අනිත් ගැන දන්නේ නැති දැන් මේවේ ප්‍රධාන ලක්ෂණ ටික මම මේ මතක් කරලා ඊට පස්සේ මම මේ එකින් එක විස්තර කරන ජීවිතේ මෙන්න මෙහෙමයි කියලා. ඔන්න දැන් ඔය පහට කිව්වා මේ ප්‍රසාද රූප පහක් වේලා. හරිද? උපාදාය රූපයන්ගේ ප්‍රසාද රූප පහ කිව්වා. දැන් ඊට පස්සේ තියෙනවා ගෝචර රූප කියද? පහ. එතකොට ඒකෙන් ගෝචර රූපයන්ගෙන් උපාදාය රූප ගැන ධම්මේ කියන්නේ. මෙන්න මේ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ හරහා තමයි අපිට කෙලෙස් වැඩි පුරුම දිවෙන්නේ මෙන්න මේ රූපේ දන්නේ නැති නිසා. කතමන්තං රූපං රූපය කියලා කියන්නේ කතබන්තං රූපං රූපායතන රූපායතන කියලා කියන රූපය මොකද්ද ඔන්න යන් රූපං චතුර්ණ මහ භූතානං උපාදාය යම් රූපයක් සතර මහා භූතයන් නිසා පවත්නා වූ ඈ වන්න නිභා එතකොට වර්ණයක් තියෙනවා නා ඈ සනිදස්සන සප්පටික දකින්න පුළුවන්. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ දකින්නවා යන ප්‍රඥාත්වයට යන දකින්න පුළුවන්. දැකලා දැනගන්න පුළුවන්. එකම එක තැනයි තියෙන්නේ රූපය විතරයි. රූපායතනය විතරයි. දකින්නවා යන, දකින්න පුළුවන් යන, දැක්කා යන කරුණකින් පනවනවා නම් පැනෙව්වා නම් ඒ පණෙව්වේ පණවන්නේ රූපයකට විතරයි. රූපයට එක එක නම් දාන්න පුළුවන් නමුත් කොහොම දැම්මත් රූපයක්මයි. බිත්තියක අපි යම් රූපයක් එල්ලලා තිබ්බොත් ඒ රූපය අපේ ජීවිතය වෙනවද? බිත්තියේ එල්ලලා තියෙනවා නම් රූපයක් මේ ඇහෙන් ඒ රූපය අපිට බලන්න පුළුවන් නේද? පුළුවන්ද බෑද? පුළුවන්. දැන් අපි මෙහෙම බලනකොට ඒ රූපය මගේ ජීවිතයේ කොටසක් යන ගණයට යනවද? යන්නේ නේද? එතකොට ඔන්න රූප කියලා කියන්නේ මොකද්ද වර්ණ සනිදස්සනෝ සප්පටිගෝ වර්ණ සටහනක් තියෙනවා මොකද්ද නිල් පාට පේනවනම් කා පාටට පේනවනම් ලේ පාටට පේනවා නම් සුදු පාටට පේනවා නම් කළු පාටට පේනවා නම් තැඹිලි පාටට පේනවා නම් කොළ පාටට පේනවා නම් එතකොට අඹ කොළ අඹ දළු පාටට පේනවා නම් එහෙම නැත්නම් දිගක් කියලා පේනවා නම් කෙටි කියලා පේනවා නම් පොඩි කියලා පේනවා නම් මහතයි කියලා පේනවා නම් වටක් කියලා පේනවා නම් හතරස් බවක් පේනවා නම් චතුරස් ආකාරයක් පේනවා නම් සොළොස් ආකාරයක් වෙනවා නම් 18 ආකාරයක් වෙනවා නම් නිම්නයක් හැටියට පේනවා නම් තලයක් හැටියට පේනවා නම් ඡායාවක් හැටියට පේනවා නම් එතකොට මේ ආතාව අවුවේ පාට කියලා පේනවා නම් ආලෝකයක් පේනවා නම් අන්ධකාරයක් පේනවා නම් දුමක් පේනවා නම් චන්ද්‍ර මඩලක් පේනවා නම් සඳ මඩලේ පැහැය කියලා පේනවනම් හිරු මඩලේ පැහැය කියලා පේනවනම් තාරකා වර්ණය කියලා පේනවනම් ආදාස මණ්ඩලස වනනපා කැඩපතක කියලා පේනවනම් ඈ එතකොට මේ රත් රිදී කියලා පේනවනම් රත්තරන් පාට කියලා පේනවනම් එතකොට මණික් වගේ පේනවා නම් තව යම් කිසි කියනනම් අස්ති රූපං චතුන්න මහ භූතං යම් කිසි තව තියෙනවන සතර මහා ධාතුන් නිසා පෙනෙන පැහැ සටහනක් වර්ණ සටහනක් තියෙනවනම් මෙන්න මේකට කියනවා රූපය කියලා රූපායතන කියලා. එතකොට දෙයට මතක තබා ගන්න ඕනේ මේ රූපය කියලා කියන්නේ යම් වස්තුවක වර්ණ සටහනක් හෝ හැඩ සටහනක් හෝ පැහැ සටහනක් හෝ පෙනෙනවා නම් මෙන්න මේ පෙනෙන වර්ණ සටහන හැඩ සටහන පැහැ සටහන දිගයි හතරස් රවුම් මුලස් කියලා වටස් කියලා ඒ මොන විදියකට හරි පෙනෙන බවක් තියෙනවා මේ ටිකට තමයි කියන්නේ මොකද්ද වර්ණ රූපෙට තමයි කියන්නේ රූපායතනය කියලා. රූපායතනය කියලා. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මේ සද්දායතනය කියලා කියන්නේ මොකද්ද? ඒ සතර මහා ධාතුන් නිසා පෙනෙන මේ ලක්ෂණ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. සතර මහා ධාතුන් නිසා පෙනෙන උපාදාය වූ අනිදස්සන වූ හොඳට තේරුම් කරගන්න ඕනේ මේ මේ සනිදසන අනිදස්සන වූ සප්පටිකු දකින්න බැරි සද්ද තියෙනවනම් මොනවද ඒ දකින්න බැරි සද්ද අපි අහලා තියෙන්නේ දකින්න බැරි සද්ද මොනවද? දේවි සද්ද. ඒ කියන්නේ බෙර සද්දයක් තියෙනවා නම් එතකොට මිනි බෙර සක්හඬ පනා බෙර ගීත හඬ වැයුම් හඬ එතකොට මේ අත් පොළසන් දෙන හඬ සත්වයන්ගේ හඬ මේ සුලං හඬ දියාමන හඬ මිනිස් හඬ නොමිනිස් හඬ කියලා අපි කතා කරන හඬවල් තියෙනවා සද්ද තියෙනවා මේ හැම සද්දයකම යථාර්ථය මොකද්ද? මහ භූත නෙමෙයි උපාදායයි කවදාවත් මේ සද්ද දකින්න බෑ. එතකොට ඕගොල්ලෝ මේ සද්දේ ලක්ෂණ හරියට දැනගත්තොත් කවදාවත්ම දැකපු සද්දේ හොයාගෙන ඕගොල්ලන්ට යන්න බෑ. ඇයි සද්දේ කියන එක අපි කවදාවත් දැකලා නැත්තම් ඕගොල්ලන්ට මේ සද්දේ තියෙන තැනට ආපහු යන්න පුළුවන්ද? ඔයාලට යන්න බැරි. මේ කෙලෙස් සම්පූර්ණ අනිත් පැත්තට යන විදිහට තමයි නොසිටින විදිහට තමයි තියෙන්නේ මේකේ අර්ථය තේරුම් ගන්න. මේ අර්ථ ටික තේරෙන්නේ නැති හින්දායි අපිට මේ කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න හොඳට තේරුම් කරගන්න සද්ද රූපය කියන එක උපාදායයි මහ භූත නෙමෙයි නමුත් දකින්නත් බෑ ඊට පස්සේ ගන්ධ රූපය කියලා කියන්නේ මොකද්ද? මහ භූතයන් නිසා පවතින උපාදාය වූ ගන්ධයක් තියෙනවා නම් දකින්න බැරි. ගන්ධය කියන එකත් පෙනෙන්නේ නැහැ. මොනවද? ඒ ගඳ මොනවද ගඳ අපි කියනවා නම් මේ මල් වල මුල් වල ගඳයි හර වල ගඳයි පොතු වල ගඳයි පත් වල ගඳ මල් ගඳ ගෙඩි වල ගඳ එතකොට කුණු ගඳ සුවඳ කියලා යම්තාක් අපි ගන්ධයන් ගැන කතා කරනවා නම් මේ හැම ගන්ධයක්ම නාසයේ ගැටෙනවා මහා භූත නෙමෙයි උපාදායයි නමුත් කවදාවත් දැකලා නැහැ, දකින්න බෑ, දකින්නෙත් නැහැ. ඔන්න ඔය කියන ලක්ෂණ ටික තැනට අපේ මනස එන්න ඕනේ. මේ පොතේ පෙන්නන තැනට අපේ මනස ගන්න ඕනේ. ඒ තැනට මනස එනකන් අපි රූපේ ඉගෙන ගන්න ඕනේ. එදාට අපි රූපයෙන් මිදෙනවා නාම ධර්ම ප්‍රකට වෙන්නේ ඉබේම. දැන් අපි මේ හිතට පේන්නේ නාම ධර්මයි කියලා අපි කතා කළාට රූපයයි කියලා අද ජීවිතේ ඉදිරිය තියෙන හින්දා රූපය කියන එක පිළිසෙ නොදැක්ක හින්දා අපිට නාම ධර්ම කියන එක ප්‍රකට කරගන්න බෑ. ඊට පස්සේ රස ආයතනය රස ආයතනය කියලා කියන්නේ සතර මහා ධාතුන් නිසා පවත්නා මහ භූතන වූ උපාදාය වූ යම් රසයක් තියෙනවනම් ඊට පස්සේ මොකක්ද ඒ රස මුල් රසය කඳ රසය පොතු රසය පත් රසය මල් රසය ගෙඩි රසය ඇඹුල්ය මිහිරිය තිත්තය කුළුය ලුණුය දිවුල් රහය කහට රහය මිහිරි රහය නොමිහිරි රහය කියලා අපි යම් රසක් ගැන හඳුන්වනවා නම් මේ රස කියන එක මහ භූත නෙමේ උපාදායයි ඒවා දැකලත් නැහැ, දකින්නවත් නෙමෙයි, දකින්නත් බෑ. කියන තැනකින් කියනවා. ඊට පස්සේ දැන් ආපෝ තියෙනවා ඔන්න ගෝචර රූප හතරක් අපි කළා පොට්ටබ්බය කියන්නේ ඇයි ඒ? දැන් මේ අපි කරන්න උපාදාය රූප ටිකනේ. උපාදාය රූප නොවන නිසා පුත්තබ රූපේ ගන්නන්නේ. එතකොට ඊගාඩ තියෙනවා ඉත්ත්‍යේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ඊගාඩ තියෙන රූප ටික ගත්තාම උපාදාය රූපවල මේ ඉත්ත්‍යන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා ටිකක් තියෙනවා. මම ඒ ටික පැත්තකින් තියලා මේ ටික විස්තර කරන්නම්. මේ රූප 28 දී දැන් මේ ඉත්ත්‍යන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා මේ පෙන්වන අනිත් රූප ටික ඔක්කොම සුකුම රූප. සියුම් රූප. දැන් අපි මහ භූත රූප සහ උපාදාය රූප කියලා පෙන්වපු ටික ඖදාරික රූප, රළු රූප, ගොරෝසු රූප. තේරෙනවද? දැන් ඔන්න අපි රූප කීයක් කළාද? උපාදාය රූප 9ක් කළා. නේද? හරිද? ආධ්‍යාත්මික රූප පහක් ගැන ඉගෙන ගත්ත කෙටියෙන් ඒවා මම විස්තර කරන්න හින්දා අනිත් ඒවාට යන්නේ නැතුව මේ නැවැත්තුවේ මොකද ඔක්කොම 28ම ගත්තාම ඕගලන්ට එකක්වත් අමතක මතක හිටින්නේ ඖදාරික රූප ගැන හොඳට දැනුම එනකොට සුකුම රූප ඉදෙන්න පුළුවන්. එතන ඔරොත්තු දෙනවා. දැන් අපිට සුකුම රූප ටික ඔරොත්තු දෙන්න. එතකොට හිතන්නකෝ නාම ධර්ම මොන විදිහට තොරතු වේද කියන එක. ඈ දැන් ඖදාරික රූප ගාවට ඒවැ කෙලෙස් අඩු වෙනකොට සුකුම රූපවල ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. ඒකෙත් කෙලෙස් අඩු වෙනකොට තමයි නාම ධර්ම කියන එක අපිට ප්‍රකට වෙන්න ඕනේ. එතකොට දැන් ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය ආකාශ ධාතු කාය විඤ්ඤාති වචි විඤ්ඤාති රූපස ලහුතා රූපස මුදිතා රූපස කම්මඤ්ඤතා උපචේ සම්තති ජරතා අනිච්චතා කබලින්කාහාර කියලා තව සියුම් රූප 18ක් තියෙනවා 18ක් නෙමේ 14ක් මේ සියුම් රූප 14 හොඳට ඉගෙන ගන්නකොටයි නාම ධර්ම වලට පය තියන්න පුළුවන් මට්ටමට එන්නේ අපි. ඈ එතකොට එතෙන්ට යන්න මොන විදිහටද ඖදාරික රූප ටික හරියට පිළිසඳ නොදැක. ඖදාරික ටිකේ රැවටෙන මනස බේරෙනකොට තමයි උපාදාය රූප තේරෙන්නේ. දැන් මම අර කෙටියෙන් අපි කියමු දැන් අපේ ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය වගේ රූප ගත්තාම මේ සුකුම රූප කියලා කියන්නේ මේවට කියන දුර රූප කියලා. දුර රූප ළඟ රූප කියලා දුර රූප කියලා කියනවා. ඒ කියන්නේ අවබෝධයට ඊටාම දුෂ්කර රූප නිසා මේවට දුර රූප කියලා කියනවා. ඈ ඒ ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය වගේ රූප ගත්තාම දැන් අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියලා හිතාගෙන මේ රූපයක් දිහා බලන්නේ නෑ. ඒව කර්මජ රූප දැන් කෙටියෙන් ගත්තොත් මිනිහෙක් මරනවා කියන්නකෝ මලමිණියක මේ ඉන්ද්‍රිය රූප නැහැ. ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ඒ රූප නැහැ. ඒව නැති වෙලා. ඒව ගිහිල්ලා. ඉතින් ඒ වගේ බොහොම නුවණින් මනෝවිඤ්ඤාණයෙන් විඤ්ඤාය වෙන රූපයේ සියුම් රූප ටික මම දැන් අර මහා භූත රූප ටික ටිකත් එක්ක කතා කරපු උපාදාය රූප නමයක් තියෙනවා මෙන්න මේ රූප 10 ඖදායකයි මේ ඖදාරික රූප ටික ගැන මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම සබ්බන් රූප සියලු රූපය කියනකොට සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපත් කියලා දෙකට බෙදුවා. ඊට පස්සේ සතර මහා ධාතුව හැර සියුම් රූප 23ක් තියෙනවා. මේ උපාදාය රූප ඒකෙන් උපාදාය රූපවල බෙදෙනවා රළු රූප සහ ගොරෝසු රූප කියලා උපාදාය රූපවල හොඳට මතක තියාගන්න ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස කියපු මෙන්න මේ රූප නමේ උපාදායයි කියන මහ භූත නෙවෙයි උපාදායයි ඖදාරිකයි රළු ඔය ටිකේ තමයි ඉස්සෙල්ලා පැටලිල්ල බේර ගන්න ඕනේ ඊට පස්සේ ඉත්ින්ද්‍රිය පුරුෂින්ද්‍රිය කියලා අර තියෙන රූප 14 උපාදායයි සුකුමයි. දෙවනුවට ඒ ටික බේරගන්න පුළුවන් හිමි අපිට. දැනට මේ ටික තේරුම් කරගමු අපි. ඊට පස්සේ මහ භූතයන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙත් තියෙනවා ඖදාරික සුකුම කියලා දෙකට බෙදෙනවා පඨවි තේජෝ වායෝ කියන තුන ඖදාරිකයි ආපෝ සුකුමයි අපිට හිතන්නේ වායෝ ධාතුව තමයි සිවුම් කියලානේ නෑ වායෝ ධාතුවත් ඖදාරිකයි නමුත් සුකුමම ඒකේ සුකුම රූපය හැටියට හම්බ වෙන්නේ සතර මහා ධාතුවේ සුකුම රූපය හැටියට හම්බ වෙන්නේ මොකද්ද ආපෝ මොකද ආපෝ ධාතුව ඇඟි වදින්නවත් නැහැ. එච්චරට සියුම්. එතකොට වතුරක් අපි අල්ලනවා කිව්වත් ඒකේ තියෙන පටවිය හෝ තේජෝ හෝ වායෝ හෝ කියන ಗುಣ තුනෙන් එකක් තමයි අපිට ඇඟේ වදින්නේ. මොකද ආපෝව කරන්නේ ඒ තුන එකට අල්ලලා තබන ගතිය එක විතරයි. අපි මේ ටික කරගෙන යන්නේ ඔන්න දැන් මේ ටික කතා කරමු අපි ඖදාරික රූප 10ක් ගැනයි දැන් ඉගෙන ගන්න යන්නේ අපි සතර මහා ධාතුවේ ඖදාරික රූප 10ක් ගැනයි එක්ම මහ භූත රූපයක් සහ උපාදාය රූප 9ක් තියෙනවා එතන ඉගෙන ගන්න යන ටිකට අපි ওই ටික ගත්තාම තමයි අපි ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන තැන තියෙන රූප 10 තමයි ඔය ඔතනින් එකම එක රූපයක් මහ භූතයි අනුත් නමෙම උපාදායයි ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික දැන් මේ මනස අතහරින්නේ අතහැරලා දැන් රූප කියලා ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙන්න දැනන රැවටෙන තැන් ටික ඕකනේ ඒකයි මම ওই ටික ගත්තේ ওই 10න් කීයක් උපාදායද කීයක් මහ භූතද ඈ නමයක් උපාදායයි මොකද්ද උපාදාය නමේ ඇස කන නාසය දිව ශරීරය පහයි ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස මේව මොනවද උපාදායයි දැන් මේ උපාදාය ඖදාරික රූප මේ ඉගෙන ගන්න කියලා හොඳට මතක තියාගන්න ඕනේ උපාදාය රූප ඔක්කොම නෙමෙයි උපාදාය තව සුකුම කොටසක් තියෙනවා අපිට ඉගෙන ගන්න ඉත්ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා අපි කියපු ටික ඉගෙන ගන්න ඕනේ අපි තව උපාදායයි ඒව සුකුමයි නමුත් ජීවිතය අපිට දැන් හම්බ වෙන්නේ මේ ටිකෙන්නේ ප්‍රශ්නේ දැන් මේ ටිකයි අද අපි ඉගෙන ගන්න උපාදායයි ඖදාරික ටික මේ දැන් ඉගෙන ගන්න යන්නේ අර ටික ඉගෙන ගන්න තියෙනවා මේ ටිකෙන් බර කෙලස් අඩු වෙනකොට අරව අපිට අපහසුාවක් නැහැ අද ඔළුවට ඒක දාගත්තාම බෝතලයක් තියලා බැරල් එකකින් වක් කරනවා වගේ වෙන්නේ එතකොට මුකුත් අල්ලන්නේ මේ එතකොට උපාදාය රූප 9යි මහ භූත රූප කීයක් තියෙනවද? එකයි. මොනවද මහ භූත රූප? එක මොකද්ද? අපේ ජීවිතෙන් හම්බ වෙන්න ඕන කොතනද? පොට්ටබ්බ ධාතුව. ඔන්න හොඳට මතක තියාගන්න ඕන පොට්ටබ්බ ධාතුව. ඒකෙදී අපි සුකුම රූප කරනකොට ඒ ભેද බෙදමු දැමට අවශ්‍ය නැහැ. පොට්ට මේ මහ භූත රූපේ පෞදාරික සුකුම විදිහට බෙදන්න පුළුවන්කම තියෙනවා. කියන එක දැන් මතක තියාගන්න. ඒකේ සුකුම හැටියට හම්බෙන්නේ ආපෝ ධාතුව කියන එකත් මතක තියාගන්න. දැනට ඕනේ දැන් අපි මේ රූප 10 ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට රූප 10න් අපි ඉස්සෙල්ල පටන් ගමු මේ ගෝචර රූපයන්ගේ ඉඳලා ගෝචර රූප කියලා කිව්වේ මොකේදද ගෝචර රූප කියලා කියන්නේ මොකේදද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවාට කියනවා ගෝචර රූප කියලා කියන්නේ ගොදුරු වෙන හසු වෙන ඇහැට ගෝචර වෙන ඇහැට ගොදුරු වෙන අර්ථයෙන් රූපයට රූපයි කියනවා. කනට ගෝචර වෙන ගොදුරු වෙන අර්ථයෙන් සද්දයට ගෝචර රූපයි කියනවා. නාසයට ගන්ධය ගොදුරු වෙන අර්ථයෙන් ගෝචර වෙන අර්ථයෙන් අරමුණු වෙන අර්ථයෙන් ගෝචරයි කියලා කියනවා. දිවට රස, කයට පොට්ටබ්බේ හසු වෙන අර්ථයෙන් ගොදුරක් හැටියට මෙයාට ජීවත් වෙන්න යැපෙන්න ගොදුරක් ආහාරයක්. ඇහැට ආහාරයේ රූපේ කනට ආහාරයේ ශබ්දේ නාසයට ආහාරයේ ගන්ධේ දිවට ආහාරයේ රසේ කයට ආහාරයේ පොට්ටබ්බේ ආහාර වන අර්ථයෙන් ගොදුරු වන අර්ථයෙන් ගෝචරාර්ථයෙන් ගෝචරයි කියලා කියනවා ඈ ශේ රූපත් කියනවා ඒ කියන්නේ ඇහැට විශේෂ වෙන්නේ රූපය කනට විශේෂ වෙන්නේ සද්දේ නාසයට විශේෂ වෙන්නේ ගන්ධය මේ ඇහැට සද්දේ විශේෂ වෙන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ. අදාළ නැහැ. කියන අර්ථයෙන් තමයි විශේෂ රූප එතකොට මේ රූප 10න් එකම එක රූපයයි සනිදර්ශන. ඔන්න ඔතන මම ඔය ලියා ගන්න කිව්වේ මේ රූප 10 ඕව පිළිවෙලට ලියා ගන්න එක. එකම එක රූපයයි දකින්න පුළුවන්. සනිදර්ශන. මොකක්ද ඒ රූපය? දකින්න පුළුවන් එකම එක රූපයයි. රූප ආයතනය කියන රූපය විතරයි දකින්න පුළුවන්. එකම රූපයයි දකින්න පුළුවන් රූප ආයතනය පේන්නේ රූප විතරමයි. අනිත් එකදු රූපයක්වත් එකදු කියනකොට හොඳට මම මතක තියාගන්න දැන් මේ ඖදාරික රූප 10 හරහා විතරයි මම මේ කතා කරන්නේ. අනිත් රූප 9ෙම අනිදර්ශනයි. දකින්න බෑ. කවදාවත්ම දැකලත් නෑ දකින්නවත් නෙමෙයි දකින්නත් බෑ. එතකොට එකම රූපයයි දකින්න පුළුවන් ඒ රූපය තමයි සනිදර්ශන රූප කියලා කියන්නේ. සනිදර්ශන කියලා කියන්නේ දකින්න පුළුවන් දකින්න පුළුවන් එකම රූපයේ සනිදර්ශන රූපය තමයි ඇහැට විශේෂ ඇහැට විශේෂ වෙන ඇහැට ගොදුරු වෙන ගෝචර රූපය අර්ථයෙන් විශේෂ රූපය අර්ථයෙන් කියන රූපායතනය කියන රූපය. ඒ රූපායතනේ හඳුනා ගන්නට තියෙන ලක්ෂණය තමයි කොයි වෙලාවක හරි ඕගොල්ලන්ට යමක යම් වර්ණ සටහනක් පෙනෙනවා නිල් පාට කහ පාට රතු පාට මදටිය පාට ලේවන් පාට රිදී පාට රත්තරම් පාට හිරු එළිය පාට තාරකා පාට අඳුරය ආලෝකය කැඩපතක පාට මොන විදිහකට හරි පෙනෙනවා නම් තේරෙනවා නම් දැනෙනවා නම් එතකොට රවුම් කියලා වටස් කියලා හතරස් කියලා සතරා හුලස් කියලා හතරා කරස් කියලා සොළොසා කරස් කියලා දහට ආකාරයස් කියලා අපිට හැඩ පෙනෙනවා නම් පෙට්ටියක් වගේ කියලා අටපට්ටම් කියලා ඔය කියන්නේ අපි. ඔය පෙනෙන හැඩ පෙනෙනවනම් මේ ඔක්කොම හැඩ පෙනෙන්න පුළුවන් කොහාටද? ඒ හැඩ පෙනෙන්නේ රූපේකයි. වර්ණ රූපේකයි. දිග හතරස් දැන් ඕගොල්ලෝ අපි නිකමට නැහැ ගන්න අපිට පිටින් පෙනෙන ඇහැ කියලා පෙනෙන තැනක කළු පාටට පෙනෙනවා නම් ඒද වර්ණ රූපයක්. දිගට පෙනෙන එක ඒද රූප ආයතනයටයි අයිති. ওই රූප ආයතනේ හොඳ දන්නේ නැති හින්දා මෙහැ කියලා අපි හිතන්නේ. දැන් මෙහෙම ටිකක් දිගට තියෙන දිගට පෙනෙන ගතිය පෙනිලා තියෙන්නේ. එහෙනම් ඇහැට. සුදු පාට කියලා පෙවුනා නම් පෙන්ලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපයකට. රූපික ලක්ෂණය. කළු පාට කියලා පෙවුනා නම් පෙවුනේ පුරුදු කරගන්න. මේ පෙවුණු ඇහැ කියන එක අපි බෙදලා බෙදලා ගත්තාම වර්ණ සතහන් රාශියක් වෙන්නලා තියෙනවා මිසක. තේරුණාද? දැන් විත්‍ය කියලා අපිට පේනකොට මේ පේන ඒවා කියන්නේ වර්ණ සතහන රූපයක්. කිසිම වෙලාවක හැඩතලයකින් වර්ණ සටහනකින් තොර ඒිට එහා කිසිදු දෙයක් දැනගන්න බෑ හැට. හොඳට ඒක මතක තියාගන්න. මේ මේ අවබෝධයටයි කෙලස් දුර වෙන්නේ. මෙච්චර මේ පේන දේ මෙච්චර මට සිලුටුයි මෙච්චර රළුයි මෙච්චර බරයි ඒව මුකුත් තේරෙන්නේ ඈ පේන දේ මෙච්චර සුවඳක් එනවා පේන දේ මේ පේන දේ ගඳයි පේන දේ සුවඳයි නැත්තම් මේ පේන දේ මේ මේ රහ එන්නේ මේ පේන දේෙන් අහවල් රහ එන්නේ කියලා කිසි ભેදයක් ගන්න බෑ කිසි ભેදයකට අයිති නෑ හොඳට මතක තියාගන්න ඔය එකට ආයතන ගැට ගහගත්තාමයි මේ තණ්හා අවුල ඉදීම තියෙන්නේ අර මම ඔකට උපමාවක් කියන්නේ මෙහෙම මේ දැන් කුණ්‍ය කෑලි හයක් අරගෙන මෙහෙම වටේට ගැට ගහලා දැන් මේ එක කුණ්‍ය කෑල්ලක එක රැහන ගානේ ලණුව ගානේ තියෙනවා මේ එක කුණ්‍ය කෑල්ලක තියෙන ලණුව බඳින අනිත් කුණ්‍ය කෑල්ල අනිත් කුණ්‍ය කෑල්ල තියෙන ලණුව බඳින අනිත් එක අනිත් එකේ තියෙන ලණුව අනිත් එකේ කොහොම කොහොම කොහොම බැඳහම මැද දැලක් හැදිලා තියෙන ඉබේම නේ තේරෙනවද කියන්නේ මෙහෙම වටේට රවුමට කුණ්‍ය කැලි හයක් හිටෙවුවොත් හිටෝලා එක එක කුණ්‍ය කැලි ලනු කැල්ල ගන්න බැඳලා මේ කුණ්‍ය කැලි ලනුව බඳිනවා තව කුණ්‍ය කැලි. ඒකේ ලනුව මෙහා එක කොහොම හෝම හෝම බඳිනකොට මැද දැලක් බැඳිලා තිබේ. නේද? ඒක ඒක තමයි මේ අපිට වෙලා තියෙන්නේ. ඇහෙන් දකින්න එක කනටත් කනෙන් ගන්න එක නාසයටත් නාසයෙන් ගන්න එක දිවටත් දිවෙන් ගන්න එක මනසටත් මනසෙන් ගන්න එක ඇහැටත් ඔහොම බැඳාම මැද බැඳිලා තියෙනවා දැලක් තෘෂ්ණා නැමැති ජාලය බැඳිලා තියෙන ඉබේමයි දැන් මේ කුඤ්ඤ කැලේ හයේ තියෙන ලණු ටික ඒ කණුවෙම පටලලා දාන මේ කුඤ්ඤ කැලේ තියෙන ලණුව ඒකම පටලන මේකේ තියෙන ලණුව ඒකම පටලනවා ඒකේ තියෙන ලණුව ඒකම පටලුවොත් මේ දැල ලෙහෙන්නේ ඉබේමයි ඒ වගේ ඇහෙන් දකින දේ අවබෝධය ඇහැටම විතරයි. දිත්තේ දිත්තමත්තා. ඒක ආය සම්බන්ධේ දකින දේ අනිත් එකකට ගැට ගහන්නේ මේ පෙනෙන දේ මේ මෙන්න මේ රසය එනවනේ කියලා මේ රසයට ගැට ගහන්නේ පේන එක. තේරෙනවද? මේ ලනු කැල්ල බඳින්නේ මේකේ. එහෙම බැන්දොත් කිලින්ම හොඳට මතක තියාගන්න මේ මැද දැල්ල බැඳෙනවමයි. පෙනෙන දේ පෙනීම විතරමයි දික්ටි දික්ත මට්ටම්. ඒකෙන් ආය ලුණු ඇඹුල් හොයන්න බෑ පෙනෙන දේ දිහා බලලා. එහෙමනම් ඕගොල්ලෝ හුදු වෙනකොට ලා දිවට ගාලා බලන්න ඕනේ නෑනේ ලුණු ඇඹුල් බලන්න පේනවනම් දැන් අපි කැමැත්තකින් සමහර දානේ හදනකොට කරන්නේ නෑ ලුණු ඇඹුල් බලන්න දිවට තියන්න අකමැති. නමුත් අර සද්ධාවෙන් හදලා දෙන්න ඕනේ හින්දා අපි දිවේ ගාලා බලනවානේ. ඉතින් ඇහැට පේනවා නම් දකින්න දේ ලුණු ඇඹුල් අපිට ඉතින් දිව ගාලා බලන්න ඕනද? ඕනේ නැහැ. ඉතින් ඒකෙන් පේනවා නේද රස ඇහැට පේනවද? පේන්නේ. එතකොට මේ පේන දෙයට පුළුවන් නම් බරනිබර බව තේරෙන්න තරහදී ඕනේද? තරහදී මොන වෙනවද? මෙහෙම බල්ලා කියන්න බැයිද මෙච්චරක් කිලෝ බරයි කියලා. පේන දෙයට බර අයිති නම් පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් තරහා දියෝනේ නෑනේ. නමුත් බර කියන්න පුළුවන් ද පේන දෙයට? එහෙනම් හොඳට තේරුම් ගන්න මේ මේ ටිකෙන් තමයි මේ සසර ගෙවියම ගෙවා ගන්න පුළුවන් වෙන්නේ මේ අවබෝධය තිබුණොත් ඈ. එතකොට ඔන්න වර්ණ රූපය කියන එකට වෙන කිසිම ආයතනයකට දකින දේ ඈඳන්නේ නැතුව ඉඳන බුදුහාමුදුරු දිත්තේ දිත්තමත්තන් කියපේ අර්ථය තේරෙනකන් ඕගොල්ලෝ මේ රූප හොඳට දැනගෙන තියෙනවා. එහෙම නැතිනම් ඕගොල්ලෝ දිත්තේ දිත්තමත්තන් කියයි දර්ශනය කතා කරයි වචන කතා කරයි නමුත් කවදාවත් ඒක කරන්නේ නැහැ ජීවිතේ. ඇයි බුදුහාමුදුරු දකින දේ දැකීමක් විතරයි කියලා කිව්වේ? දක්ෂින දේ කියලා කිව්වේ සනිදර්ශන රූපේටයි සනිදර්ශන රූපේ සනිදර්ශන රූපේම විතර විතරයි මිසක අනිත් රූප වලට අයිති නෑ කියන එකයි කිව්වේ අනිත් ආයතන වලට අයිති නෑ කියන එකයි කිව්වේ එතකොට ඔන්න දැන් විෂය රූපේ ගෝචර රූපේ සනිදර්ශන රූපේ එක්ම රූපායතනේ රූප ආයතනය හොඳට මතක තබා ගන්න හොඳට මතක තබා ගන්න යම් පහස සටහනක් හෝ වර්ණ සටහනක් හෝ පෙනෙනවා නම් ඒක තමයි රූපේ. හැබැයි මේ රූපය අත්භව පරියාපන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. තමා කෙරෙහි වූ තමා තුල වූ පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයට අයත් වූ ධර්මතාවයක් එහෙම නෙමෙයි. රූපය කියන එක. පුද්ගලයා යන කර්මන්ට පුද්ගලයා යන තැනට ගිය රූපයක් එහෙම නෙමෙයි රූපය. පැහැදිලිද? කියන්නේ ඇහැට පේන රූපයට තමයි රූපෙ කිව්වේ. ඔන්න ඔය රූපය මොකද්ද? උපාදායයි සනිදස්සනයි. මහා භූත නෙමෙයි සනිදර්ශනයි. ඊගාවට තව කාරණාවක් මතක් කරන්න ඕනේ මට කෙටියෙන් හොඳට මතක තබා ගන්න ඕනේ තව කරුණක් ඉදිරියට යනකොටයි තේරෙන්නේ තාම තේරෙන්නේ නමුත් දැනුමේ තියාගන්නට මේ උපාදාය හැම රූපයකටම මහ භූතයන්ගේ උපකාරය ඇතුව හිත සම්බන්ධයි උපාදාය හැම රූපයකටම මහා භූතයි හිතයි කියන දෙකේ උපකාරය ඇතුවමයි එහෙම රූපයක් අපිට ප්‍රකට වෙන්නේ. ඒක ආදාළ නැහැ ඒක පැත්තකින් තියන්න. දැනට මේ රූපේ කියන තැනින් බලාගන්න අරක නිකන් දැනගෙන ඉන්න. දැන් ඊට පස්සේ ශබ්දය ගත්තාම එතකොට මේ සද්දේ ස්වභාවය තමයි මොකද්ද? මහ භූත නෙමේ උපාදායයි උපාදායයි අනිදස්සනද සනිදස්සනද අනිදස්සන අනිදස්සනයි කියන්නේ දකින්න බෑ දකින්න බෑ නම් දැකලා තියනවද සද්ද දැකලත් නෑ දකින්නත් බෑ එහෙනම් ඕගලන්ට අහගත් සද්දයක් හොයාගෙන යන්න බැරිද සද්දයක් ඇහුණු තැනකට යන්න බැයිද ඕගොල්ලන්ට? පුළුවන් නේද? පුළුවන්. ඒ පුළුවන්කම ඇතිතාක් ප්‍රතිසංගීත යන්නත් පුළුවන්. ඒ කියන්නේ නියම අර්ථයට ආවහම අහමු શબ્දයට හොයාගෙන යන්න බැරි නම් ඒ තමයි සුතේ සුත මතං. එහිම එහිමක් විතරයි. ආ හොයාගෙන යන්න බෑ. දැන්මම යන්න තියෙන කම නතර කරලා තිබ්බොත් තමයි මරණයෙන් පස්සේ තියාම නතර වුණා කියන එක කියන්නේ. දැන් හොයාගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ තාම යන්න පුළුවන් ගතිය තියෙනවා. කියන එක කියන්නේ. මෙතනින් ධම්ම බැලුවා කියන්නේ. ජීවත් වෙද්දි මෙයාට කියන්න පුළුවන් මම ඉපදීම නැති කළා. ඉපදීම ඉවරයි ආයෙ උපදින්නේ කියලා. ඇයි? Tamanට දැන් තේරෙන මෝඩකම නෑ. ඒක හොයාගෙන යන්න බෑ දැන්. කියන එක දන්නවා. එතකොට දන්නවා දැන් මෙයාට ආහාර නැහැ එහාට යන්න කියන එක. එතකොට දැන් ඔන්න සද්දේ කියන එක ගත්තාම මොනවද බුදුහාමුදුරු පෙන්වන සද්ද? හස්ති සද්ද කියන්නේ ආත්තු කෑ ගහනවා, ලිකෑ ගහනවා, අස්සය කෑ ගහනවා, හරක් කෑ ගහනවා, මිනි බෙර පනා බෙර සක්ගේ දිහඬ රත් ශබ්ද මිනිස්යෝන්ගේ ශබ්ද අමනුෂ්‍යයන්ගේ ශබ්ද හුලං හඬ ජලය ගලන හඬ කියලා කතා කරන හඬවල් තියෙනවා නම් අපි මේ දැන් මේ කතා කරනකොට පෙන්නකොට අපි දැනගත්ත විදිහටම තහවුරු කරගන්න එපා ජලය හඬව මනුස්ස හඬ කියනකොට ඒ නිමිතිම ගන්න එපා අපි එහෙම කතා කරපු අපි කියපු ඒ තැන්වල තියෙන සද්දේ තියෙනවනම් ඒ සද්දය දකින්ද බෑ කියන තැනට එන්න ඕනේ අපිට. තේරෙනවද? මේ ආයතන පිළිසින දකින්න ඕනේ වේගෙන් දක්ෂ වෙන්න ඕනේ. ඔකට කියනවා ආයතන කුසල වෙන්න. ආයතනයන්ගේ දක්ෂ වෙන්න විමසා බලා කටයුතු කළ දක්ෂ වෙන්න ඕනේ මේක. එතකොට සද්දය කියන එක කවදාවත්ම දැකලා නැති දකින්න බැරි එකක් වෙන්න ඕනේ. සද්දය කියන එක. එතකොට අපිට අද හිතෙන්නේ යම් සද්දයක් ඇහෙනවා නම් සද්දය ඇහෙනකොට ඒ සද්දේ ඇහෙන දේවල් දකින්න පුළුවන් කියන මට්ටමක් ඒ කියන්නේ මේ කණුවේ තියෙන රහන අනුත් කණුවට බැඳලා ඔය තියෙන. ඒකයි මේ දැලවියන ක්‍රමයට හින්දා ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන කොට ඇහෙන් නිමිත්තක් ගන්නවා අපි ඇහැයි කනයි දෙක බැඳලා ඔය තියෙන්නේ. ඇහැට පේන එකට කියනවා මේක හග්ගෙඩිය කියලා කනට ඇහෙන සද්දය ඇහුණාම මේ දෙක ගැට ගහගෙන පේන එකට මේ හග්ගෙඩිය සද්දේ කියලා ওই බැඳගෙන තියෙන්නේ. ඒකයි මේ දැන් අපිට සද්දේ දකින්න පුළුවන් වෙලා තියන්නේ අද. ඒකයි සද්දයාපේක හොයාගෙන යන්න පුළුවන්. මේ සද්දේ නැවත ගන්න හොයාගන්න තියෙන නිමිත්ත තමයි යහ. දැකපු නැවත හොයාගන්න තියෙන නිමිත්ත තමයි කන. ඒ ඉතාමත්ම දුබල නැගිටින්නවත් බැරි මිනිස්සෙකුට නැගිටින්න බෑ. එයාට සැරයටියක් හරි අල්ලගන්න මොකක් හරි තිබුණොත් එයා නැගිටිනවා. එහෙම නැත්නම් හරිම දුබල මිනිසයා එහෙමම මැරලා යනවා අල්ලගන්න එකක් නැතිව. එක ආයතනයකට තව එක ආයතනයක් සම්බන්ධ වුණොත් හැරමිටියක් දුන්නා වගේ. අල්ලගන්න අත්වලක් දුන්නා වගේ. අල්ලගෙන නැගිටිනවා. හොයාගෙන යනවා. තව හැරමිටියක් අත්වලක් දුන්නේ නැත්නම් එයා එහෙමම නැගිටින්න කරු ඉඳලා මැරලා යනවා වගේ. ආය ප්‍රතිසන්දියට කර්ම හිටින්නේ නැහැ තව ආයතනයක් ගැට ගැහුවේ නැත්තම්. දැන් උන සද්දේ ඇහුණා කියන්නකෝ. අහනකොට මේ සද්දේ ආපහු ගන්න මෙයාට දුන්න අත්වල තමයි අර ඇහැට තියෙන නිමිත්ත ගැට ගහපු. මේක තමයි හග්ගෙඩිය. දැන් ඇහැට කෙවුණු සුදු පාට අර නිමිත්ත ඒක ඇහැට නෙතුනේ දැන් අපි දැක්කනේ වර්ණ සටහන පේන්නේ කොහටද? වර්ණ සටහනක් පේන්නේ කොහටද? ඇහැට. ඒක රූප ආයතන. තේරණේද? පාට පේනවන සුදු පාටට ඒක රූප ආයතනේ එච්චරයි සනිදර්ශන. ඔන්න ඒක රූපය. සද්දේ කියලා යමක් තියෙනවනම් ඒක දකින්න බෑ අනිදර්ශනය. ඇහෙනව මොහොත විතරයි. දැන් ඔය දෙක එකට ගැට ගැහුවාම මෙහෙන් ගන්නවා සෝත විඥානය හරහා කනහරා සද්දය ගන්නවා ඇහැ හරහා චක්කු විඥානේ වර්ණ සටහන ගන්නවා දෙකේකට සංකලනය කරලා මනෝ විඥාණයෙන් හදනවා එකක් මේ සද්දේ හග්ගෙඩියේ කියලා ඔන්න කර්ම කියන්නේ ඒක. දැන් ඔන්න ඕන වෙලාවක මේ සද්ද හොයාගෙන යන්න බැයිද? සද්ද ආපු තැන හොයාගෙන යනවා කියලා කරගෙන යන්න තියෙන මේ සද්දේ කියන තැන ආපෝ උපදවා ගන්න එතෙන්ට යන්න නැගිටින්න තියෙන එකම අත්වල වුණ අර ඇහැ දැකපු එක. තේරෙන්නේ? ඊට පස්සේ ඇහැටත් එහෙමයි යම් රූපයක් දැක්කොත් සද්දයක් ඇහුණොත් අහවල් සද්දය ඇහෙන තැනයි මෙහෙම රූප පේන්නේ කියලා ගැට ගහගත්තොත් මේ සද්දය අහගෙන රූප බලන්න පුළුවන්. එහා උපදව ගන්න පුළුවන්. මේ එක එක්කෙනාට සම්බන්ධ කරගත්තොත් තමයි නැගිටලා යන්නේ මේ. ඒ හිඳයි බුදුහාමුදුරුවෝ බාහිය දාව චිරිතකන් වහන්සේට දේශනා කළේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති එහෙම එහෙමක් විතරයි දැකීම දැකීමක් විතරයි එහෙම එහෙමක් විතරයි දැනීම දැනීමක් විතරයි දැන ගැනීම දැන ගැනීමක් විතරයි බාහිය ඔබට යම් වෙලාවකදී එහෙම එහෙමක් විතරක් වුණොත් දැකීම දැකීමක් විතරක් දැනීම දැනීමක් දැනගැනීම දැනගැනීමක් විතරක් වුණොත් බාහිර එකල්ලි ඔබ එහි නෑ ඒ අරමුණේ ඇල්ලලා නෑ තණ්හා මාන දිට්ඨිය වශයෙන් ඔබ එහි නැතිනම් එකල්ලි බාහිර ඔබ මෙලොව නෙමෙයි ඔබ මෙලොව නෙවෙයි නම් බාහිර ඔබ පරලොවත් නෙමෙයි බාහිර එහෙනම් ඔබ මෙලොව පරලොව දෙතර අතරක් නෙමෙයි මේ එකකින්වත් පණවන්න බෑ බාහිර දුකේ අවසානය මෙන්න මේකයි කියලා පෙන්වනවා එතකොට අද අපිට පුළුවන් වුණොත් දිත්තේ දිත්තමත්තන් කියන තැන මෙව කරගන්න එදාට අපි ඒකේ නැහැ. අපි එහි ඇල්ලලා නැහැ. ඇල්ලලා කියන්නේ ආපහු ගන්න තියෙන දේ තමයි තව ආයතනයක් මේකට බැඳලා තියෙනවා නම් අපි ඒකේ ඉන්නවා. ආපහු හොයාගෙන යන්න පුළුවන් නම් හොඳට දැනගන්න ඒ පුළුවන් කෙනාටයි. පුද්ගලයාටයි. එයා තමයි දන්නේ මේ දේ ගැන. තියෙන තැන දන්න කෙනෙක් ඉන්නවා. කියන තැනක් තියෙනවා නම් පුද්ගලයා හොයාගන්න හොඳම දේ තමයි දැකපු අහපු දේවල් තියෙන තැන දන්න හොඳට. ඒ දන්න කෙනා තමයි මෙහෙ ඉන්නවා. පුද්ගල භාවයේ තියෙනවට පුද්ගල භාවය පවතිනවට එකම කාරණාව දැනගන්න දැකපු අහපු දේවල් අහවල් අහවල් තැන්වල තියෙනවා කියන දැනුම ඇති ඕගොල්ලන්ට. ඒකෙන් දැනගන්න පුද්ගලයා ඉන්නවා කියලා. පුද්ගලයා ඉන්න බවට තියෙන සාක්ෂිය තමයි මේව තියෙනවා කියන එක මේව තියෙනවා කියන එකට තියෙන සාක්ෂිය තමයි පුද්ගලයා ඉන්නවා කියන්නේ. ඔයගලන්ට දැකපු අහපු දේවල් වල එකම නිමිත්තක්වත් නැති වුණොත් සිහි කරගන්න. ඒ කියන්නේ මේ පුද්ගලයා නෑ. පුද්ගල භාවය නෑ. කෙලෙස් නෑ. පුද්ගලයා නැතිනම් පුද්ගල භාවය නැත්තම් කෙලෙස් නැතිනම් ආශ්‍රයත් සෙහයි නම් ඒක දැනගන්න පුළුවන් මොකද්ද මෙහි දැකපු හසු දේවල් නැහැ. එච්චරයි කරන්න තියෙන්නේ නිවන් දකින්නවා කියලා මේ මරණයෙන් පස්සේ කරන එකක් නෙමෙයි. ඉතින් ඒ ටික වෙන්න නම් මේ කාරණා ටික තේරුම් කරගන්න ඕනේ. එතකොට ලෞකික ඈ 10 10 බුද්ධ පූජාව තියන්නේ 10 මාර්ට් එක. එතකොට ඔන්න සද්දේ කියන එක දැනගන්න ඕනේ කවදාවත් දැකලා නැහැ. දකින්න බෑ. දකින්නෙත් නැහැ කියන තැනට අපේ අවබෝධය යන්න ඕනේ. අපි සසරෙන් එතර වෙනවා මේක පෙන්නනවා විදිහටම සද්දේ කියන එක අනිදර්ශනයි මහ භූත නෙමෙයි උපාදාය රූපයි අනිදර්ශනයි කියලා පෙන්නන තැනට හොඳට බලන්න මට මේ මිම්ම පේනවද තමන්ව බැල බල කෙලස් රහින්න තියෙන වෙන මොකුත් නෙමෙයි මෙහෙම බල බල අනිත් ආයතන මෙතන හඳුර ගන්න තියෙන්නේ සද්දයක් ඇහෙනකොට මට තාම තියෙන්නේ මේ ඇහෙන සද්දේ මේව පේනවා කියලා. ඒ කියන්නේ මට මේ රූපය ගැන තියෙන අවබෝධය අඩු හින්දා නේද? මේ ආයතන දෙක හඳුනා ගන්න තියෙන වෙලාවට